අපි මේ කතා කරන ධර්මය බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දේශනා කළේ මීට අවුරුදු 2000 500කට කලින් ඒ කාලේ හිටිය මිනිස්සුන්ගේ මේ කාලේ හිටිය මිනිස්සුන්ගේ පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි ඒ කාලේ හිටිය මිනිසුන්ට ඊටාම වේගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අවබෝධ වුණා. ඒ අවබෝධ වීමේ හැකියාව ඒ අවුරුදු 500ක් වගේ කාලයක් දිගටම තිබුණා. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ ධර්මයේ දේශනා කරපු කාල වකවානුවේ විශාල පරිවර්තනයක් වේගෙන් සිද්ධ වුණා. කාලයගේ යැවෑමෙන් ඒ ධර්මය කතා කරන සමාජය වෙනස් වෙලා ගියා. ඊට පස්සේ මේ ජීවිතය අවබෝධ කරගන්න ඕන කියන අදහස බැහැර වෙලා විවිධාකාර විදියට විවිධ පුද පූජා වන්දනා පෙරහැරවල් ආදියත් එක්ක යොමු වෙලා ජීවිත අවබෝධ කරීමේ අදහස ටික ටික නැති වෙලා ගියා. දැන් එහෙම නැති වෙලා ගියා. දැන් ඉන්දියාව ගත්තොත් දැන් මම දැන් දවස් දෙකක් නෑ ඉන්දියාවෙන් ඇවිල්ලා. ඉන්දියාවේ බුදුදහම නැහැ. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ජීවත් වෙනවානේ. අපි ජීවත් වෙනකොට කනවා, කෑම කනවා. ඊළඟට විවිධාකාර මිනිසුන්ට සතුටු වෙන්න විනෝද වෙන දේවල් තියෙනවා. ඒවට මිනිස්සු යනවා. ඊළඟට ලස්සනට ගෙවල් දොරල් හදා ගන්නවා. මේ අතරේ මිනිස්සුන්ට ඇති වෙනව හැඟීමක් මේ ඔබට දීපු දෙයක් ජීවිතේ නැද්ද? මීට වඩා විශේෂ දෙයක් අපිට ලබා ගන්න ජීවිතේ නැද්ද? ඒ හැඟීම නවත්තන්න බෑ. ඉන්දියාවේ ඉන්නවා සාධුවරු කෝටි 5ක්. දැන් ලංකාවේ ජනගහනය 2 කෝටි 20 ලක්ෂයක්. ලංකාවේ ජනගහනයට වඩා දෙගුණයකටත් වඩා ඉන්නවා ඉන්දියාවේ සාධුවරු විතරයි. එතකොට ඒකේ තේරුම මේ පවතින ජීවිතයේට මේ පවතින ජීවිතයේ තුල මිනිස්යාට සමහර අවස්ථාවවල මේක එපා වෙනවා. එපා වෙද්දී මිනිස්යා වටපිට බලනවා මම මොකද්ද දැන් කරන්නේ? මම මොකද්ද හොයාගන්න ඕනේ පාර? එහෙම එපා වෙලා පාරක් හොයද්දී පාරක් නැහැ. එතකොට තියෙන්නේ මොකද්ද? මේ සමාජය තුල තියෙන දෙයට එයා ගොදුරු වෙනවා. සමාජයේ වර්තමාන සමාජයේ හසුරවන්නේ මාධ්‍ය විසින්. එතකොට මාධ්‍යෙන් මොකක්ද ඉදිරිපත් කරන්නේ? ඒකට මිනිසයා ගොදුරු වෙනවා. ඒක තමයි සාමාන්‍ය තියෙන රටාව. හැබැයි එකක් තියෙනවා මේ මිනිස්යන් අතර සත්‍ය සෙවීමේ ආසාව නැති වෙලා නැහැ. ඒක වරින් වර මිනිස්සු තුල ඇති වෙනවා ආයෙක යට යනවා. ආයෙ ඇති වෙනවා ආයෙ යට යනවා. ඉන්දියාවෙත් එහෙමයි. දැන් කාලය ගියාට පස්සේ දැන් සත්‍ය සිවීමේ ආසාව මොකද්ද සත්‍ය කියලා හොයාගෙන යද්දී එක එක්කිනා එක එක්කිනාගේ ඇත්ත ඉදිරිපත් කරනවා මම මේ ලෝකේ දකින්නේ මේ විදිහට කියනවා දැන් අලුතින් ආගමක් බිහිවිලා තියෙනවා සයන්ටොලොජි කියලා ඒගොල්ලෝ කියනවා මෙන්න මේකයි ජීවිතය කියලා. එතකොට ඒකට මිනිස්සු යනවා. විවිධාකාර විදිහේ විශ්වාසවලට මිනිස්සු යනවා. එතකොට මෙහෙම හැබැයි මේකෙන් ඇත්ත මොකද්ද කියලා මිනිසුන්ට තෝරගන්න විදියක් නැත්තේ අපට ගෞතම බුදුරජාණන් වහන්සේ බිහි වෙච්ච යුගයේ තිබිච්ච හැකියාව නැතිකමයි. ඒකානේ මිනිස්සුන්ට තිබිච්ච හැකියාව මොකක්ද? යම් කිසි දෙයක් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවලදී උන්වහන්සේත් එක්ක උන්වහන්සේ ධර්මය කියන්නේ බෞද්ධයෙකුට නෙමෙයිනේ බොහෝ විට. ඒ ධර්මය අහගෙන ඉන්න එක්කෙනත් යන්නේ සමහර විට උන්වහන්සේත් එක්ක විරුද්ධ මතයක ඉඳගෙනයි. හැබැයි කතා කරලා ඉවර වෙනකොට එයා අවබෝධ කරනවා. අන්නේ කුසලතාවය අද අපිට නැහැ. ඒකට කියන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ තියෙනවනේ අභ්‍යන්තරීන්ද්‍රියම්. මිනිස්යාට තියෙනවා දැන් අපිට තියෙනවා මේ ඇහෙන් රූප බලලා ලෝකේ දකිනවා. කනෙන් අපි ශබ්ද අහනවා. ඒ අපි ළඟ තියෙන ඉන්ද්‍රියම්. නාසයෙන් ආග්‍රහණය කරනවා. දිවෙන් රස විඳිනවා. ශරීරයට අපිට පහස දැනෙනවා. හිතෙන් හිතනවා. මානසිකව ගොඩනගිච්ච හැකියාවන් ගොඩක් අපිට තියෙනවා. දැන් අපි ගත්තොත් අපි කලාකෘති. කලාකෘතිය ඉස්සලාම හැදෙන්නේ කොහෙද? මනසේ. අපි ගත්තොත් මේ ආකිටෙක්චර් ඉස්සලාම හැදෙන්නේ කොහෙද? ගෘහ නිර්මාණ. ඉස්සලාම හැදෙන්නේ මනසේ. ඩිසයින් ඉස්සලම හැදෙන්නේ මනස. ඉතින් මේ අපි පාවිච්චි කරනවා. දැන් සමහර විට අපිට තියෙන්න පුළුවන් මතක ශක්තිය. ඒක මනසේ තියෙන පැත්තක්. ඒ වෙනින් වීර්ය කරන්න පුළුවන්. හැබැයි අපිට නැත්තේ නැත්තම් ඒක අඩු වෙලා තියෙන්නේ සත්‍ය දැකීමේ හැකියාව. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ මිනිස්යාගේ ජීවිතේ ඇතුලේ තියෙන දේවල් අතර සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කුසලතාවයේ මෙහෙවන දේ ඒ තමයි යෝනිසෝ මනසිකාරය නුවණින් මෙහි හැකියාව ඒ තරම් වටිනා දෙයක් මම බුදු විසින් දකින්නේ කිව්වා දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා දුගී දුප්පත් මිනිස්සු. ඉස්කෝලේ ගිහු නැති අය. ඊළඟට හිඟන්නෝ කෑම හොයාගෙන ඊළඟට හොරු නානාමාදිලි මිනිස්සු ආවා. හැබැයි බොහෝ දිනෙකට තිබුණා අර හැකියාව. ඒ වාසනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බාහිර දේවල් අතර බාහිර දේවල් අතර සත්‍යයට සවන් දීම තරම් වටිනා දෙයක් නැහැ කියලා. ආරි සත්‍යයට සවන් දීම තරම් වටිනා දෙයක් බාහිර නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉන්දියා පුරාම පුදුම විදිහට ආරි සත්‍ය චතුරාර්ය සත්‍ය පැතිරුණා. මිනිස්සු බුදුරජාණන් වහන්සේ දේශනා කළා වික්ෂුන් වහන්සේලාට මහණෙනි ගිහිල්ලා මේ චතුරාර්ය සත්‍ය කියන්න මේ මිනිස්සුන්ට මේ ජීවිතය ආબોධ කිරීමට උදව් කරන්න කියලා. ඒ කියන්නේ පින්වත්නි අපිට මේ අපේ ජීවිතය ගත්තොත් ඉමක් වුණත් නැති අතීතයක් අපේ ජීවිතේට තියෙනවා අපිට වැටහෙන්නේ නැහැ. ඊළඟට ඉමක් වුණක් නැති අනාගතයක් තියෙනවා. ඒ අවසන් වෙන්නේ යම් දවසක අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා ප්‍රතිඵල ලැබුවොත්. එතෙක් අපිට කැමැති වුණත් අකමැති වුණත් ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ සංසාර ජීවිතය මේ යන රටාවට අපිට මේ මේක තේරුම් අරගෙන මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ ජීවිතය අවබෝධ කිරීම පිණිස අපි අපේ කුසලතාවය පාවිච්චි කළොත් විතරයි. ඉතින් ඒක පින්වත්නි මේ කටින් කියලා කරන්න බෑ. මේ ජීවිතය අවබෝධ මම කොහොම හරි අවබෝධ කරගන්නවා මම කොහොම හරි අවබෝධ කරගන්නවා මම කොහොම හරි මේක කරගන්න ඕනේ මේක කරගන්න ඕනේ කියලා කවදාවත් කරන්න බෑ ඒක තමන්ගේ උපතින් එන්න ඕන එකක්. ඒ කියන්නේ ඒක કૃතිමව ඇති කරන්න බෑ. ජීවිතය ආબોධ කරන්න අපිට තියෙන හැකියාව උපතින් එන්න ඕන එකක්. හැබැයි අපි දන්නේ නැහැ අපිට ඒක තියෙනවද නැද්ද කියලා. සාමාන්‍ය සංසාරේ ගමන් කරන මිනිස්සයාගේ ජීවිතේ කාන්දමක් වගේ එකක්. දැන් හිතන්න කුණුගොඩවල් මැද්දෙන් පාරවල් මැද්දෙන් කවුරු හරි කෙනෙක් කාන්දමක් ලණුවක් ගැට ගහගෙන ඇදගෙන ගියොත් ඇදගෙන ගිහිල්ලා අතරමඟදී බැලුවොත් කාන්දම විතරද තියෙන්නේ තව මොනවාරි තියෙන්නේ. ඒ කාන්දමට යම්තාක් ලෝහ ඇද්ද ඒ කාන්දමට ඔක්කොම ආකර්ෂණය වෙනවා. මොකද ඒ කාන්දමේ කියනවා ඒ ආකර්ෂණය කිරීමේ ගතිය. ඒකේට මේ වටිනා නොවටින කතාවක් නෑ නෑ කාන්දම එහෙම ඇදගෙන ගියොත් අපි වටිනා දේ විතරක් මේකට ඇලේවා කියලා හිතාගෙන ඇදගෙන ගියා කියන්නේ කවදාත් එක වෙනවද නෑ මොකද මේ කාන්දමේ ස්වභාවය වටිනා දෙයක් වෙන්න පුළුවන් නොවටින දෙයක් වෙන්න පුළුවන් ඔක්කොම ඇදිලා එනවා ඒ වගේ තමයි මේ manuss ලෝකෙට අපි ආවහම වටින්න නොවටින්න කතාවක් නැහැ. සංසාරේ ඔක්කොම ප්‍රශ්න ටික හම්බ වෙනවා. හොඳ වේවා, නරක වේවා ඔක්කොම හම්බ වෙනවා. සතුරු වෙලා හිටපු අය එනවා. මිතුරු වෙලා හිටපු අය එනවා. දැන් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරට වැඩියා. වැඩපු වෙලාවේ යසෝදරා උන්වහන්සේගේ සිරිපා අල්ලගෙන වැළපුණා. ඒක වළක්වන්න සුද්ධෝදන රජුගේ මහන්සි ගත්තා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ වළක්වන්න එපා. මෙයාට මෙහෙම අඬන්න දෙන්න. දැන් බලන්න දැන් අඬන්න එපා කිව්වේ නෑනේ. මොකද්ද කිව්වේ? මේක වළක්වන්න එපා කිව්වා. එයාට අඬන්න දෙන්න කිව්වා. දැන් අඬලා අඬලා සංසිඳුණා. සංසිඳිලා පැත්තකට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඡන්ද කින්නර ජාතකය. කිව්වා මේ යසෝදරාත් එක්ක මෙයාප ගමන ගොඩාක් දීර්ඝ ගමනක් මේ ආවේ කිව්වා. දැන් එතකොට බලන්න මේ ආදරයත් එකට යනවා. යාළුවෝ දෙන්නෙක් හිටියා බෝසත් කාලේ. යාළුවෝ දෙන්නම කරන්නේ වලලු වෙලඳන් කරනවා. එතකොට යාළුවට එන්න කිව්වා යාළුවා අපි අද මේ ගමකට යමු කියලා ගමකට ගියා. ඒක යාළුවෙක් හරි ආත්මార్థකාමී. යාළුවා ගියා ගරා වැටිච්ච නිවසකට. පොඩි දරුවෙක් අඬනවා. මලු විලලා. ආච්චි කෙනෙක් ආවා පොඩි තැටියක් අරගෙන. ඇවිල්ලා කිව්වා අනේ පුතේ මේ දරුවා අඬනවා. වලු විලලා. පුළුවන් නම් වලු දෙකක් මේක අරගෙන දෙන්නේ තැටිය අතට අරගෙන මෙයා කටුවකින් කීරුවා. මොකද්ද? pure gold. කැරට් 24 22ක් නෙමෙයි. එතකොට මෙයා දැනගත්තා මේක නම් මට වංශාවෙන් ලේසියෙම ගන්න පුළුවන්. මෙයා කිව්වා මේ යකඩ කෑලි වලට කවුද දෙන්නේ මලලු කියලා ගියා. දැන් ළමයා අඬන්න ගත්තා. ඊට පස්සේ ඔන්නේ අනිත්‍ය ආලෝ එනවා එතනින්. එතන අනිපුති මෙහෙන්න මේ අපි ළඟ තැටියක් තියෙනවා අපේ මුතුන් මිත්තු කාපු. ඒක තමයි කෑම කෑවේ. අම්ම අපිට කරගන්න දෙයක් මේ මේ පුතේ මේ දරුවා අඬනවා වල්ලු දෙකක් පුළුවන් නම් දීලා ඵලයන් කිව්වා. එයා ගත්තා තැටිය අතට හුරිවා. හුරලා කිව්වා අම්මා මේක රත්තරන්. එතන ආච්චි කිව්වා අනේ පුතේ මේක රත්තරන් උනේ උඹේ පිනට මේක තහඩු කෑල්ලක් කියලා වීසිකල්ලා ගියා. කිව්වා අම්මා මට මේකට ගාන ගෙවන්න රත්තරන් මේ ගානට ගෙවන්න සල්ලිත් නෑ වලිත් නෑ. අනේ පුතේ තියෙන එකක් දීලා යන්න කිව්වා. ඉතින් සල්ලි ටික ඔක්කොම දුන්නා. බාලු ටික ඔක්කොම දුන්නා. ගමන් ගාස්තිත කරගෙන කැටි ආරන් පිටත් වුණා. පිටත් වුණා ගඟ ඔරුවට නැගලා දැන් යන්න පිටත් වුණා. එතකොට අනිත් එක්කෙනාව කලින් එක්කෙනා. එවල කිව්වා මේ මෙහෙට ගේන්න අර තැටිය මං වල්ලු දෙකක් දීලා යන්නම් කියලා. තැටිය ආච්චි දුන්න හොඳට ආච්චි. ආච්චි කිව්වා උඹට තැටිය අපේ මුතුන් මිත්තු කාපු රත්තරන් වාජනේ. උඹට ඒක තැටිය. උඹ වගේ නෙමෙයි හොඳ මිනිස්සෙක් ආවා කිව්වා. මිනිස්සෙක් ආවා කිව්වා. මේ රත්තරන් තැටි උඹ වංචා කරලා ගන්න හැදී මේ බලාපොරොත්තු අපිට හම්බුච්ච සල්ලි මේ වලල කෑගෙව කොයිද මගේ රන් තැටි අරන් ගියේ ඊට පස්සේ දැන් යාළුකම් ඉවරයි ආන් අර පැත්තේ යන්නේ කියලා අර පොඩි දරුවා කිව්වා එයා මෙයා පාන්නගෙන යනකට ගඟෙන් ඉතර වෙන්න යනවා තුටියට කෑගෙව මෙහෙට එවන්න කියලා කිව්වේ නෑ දැන් බලන්න මේ මනසක් අර්බුදයක පැටලෙන්න තැන අත් දෙකට වැලි ගත්තා. අරන් කිව්වා මම ಜಾති ಜಾති උඹෙන් පල්ලි ගන්න. කොහොම වෙනවද කියලා හිතන්න බෑ. බෝසතාණන් වහන්සේ මුවෙක් වෙලා කැලේ ඉන්නවා. අර අත් දෙකට වැලි අරන් දිවුරුපු යාළුවා වැද්දා වෙලා කැලේ. බෝසතාණන් වහන්සේ ලස්සන දලා දල ඇතික් වෙලා වනාන්තරේ ඉන්නවා. වැද්ද වෙලා මෙන්න ඇවිල්ලා ඉන්නවා. දල කපන්න. බෝසතාණන් වහන්සේ ඉන්න හොඳ සුපර් මියුසික් මාස්ටර් කෙනෙක් වෙලා. ගුත්තිල. එතකොට මෙන්න එනවා මියුසික් ඉගෙන ගන්න. ඇවිල්ලා කියන මියුසික් උගන්වන්න කියලා. දැක්ක ගමන් දැනගත්ත මෙයාට නම් මියුසික් උගන්ලා බෑ කියලා. නමුත් ආවා. ඉගෙන ගත්තා. ප්‍රශ්නේ පටන් ගත්තා. උන්වහන්සේ පාරමී පුරාගෙන ගිහින් බුද්ධත්වයේ පතලා ඔන්න උන්වහන්සේට සිද්ධ වුණා තරුණ කාලේ දස්කම් පෙන්වන්න. එතකොට ඔන්න ආපු විවාහ වලින් තේරුණේ කවුද යසෝදරා. මෙන්න ඒ යසෝදරාගේ අයියා වෙලා යා ඉන්නවා. හරි පුදුමයි මේ අපි යන ගමන. ඒ නිසා පින්වත්නි මේවා ඔස්සේ අපි දැන් බලන්න වැඩිම ඕනේ නැහැ. දැන් මම මම සාමාන්‍ය දේශපාලනයේ නැති කෙනෙක් කිසිම මම කියන්නේ සිද්ධ වෙන දේවල් දැන් බලන්න මේ එකට හිටපු අය වෙන් වෙලා බෙදිලා ආ නින්දා පහස කරගෙන යන්නේ කොහෙද? සසරේ නේද? මේ සමහරට මේක මේ අපිට පේන්නේ මේ ජීවිතේ එකක් වගේනේ. ඉතින් ඒ නිසා මේ අපි ඔක්කොටම පොදු දෙයක් තමයි මේ සසරේ අර කාන්දම ඇදිලා යද්දී. ඒ කාන්දමට හරණම් කටු, පහඩු කෑලි, යකඩ ඇන, පුරන් රිදී ඔක්කොම අහුවෙනවා. ඒ වගේ තමයි මේක යන්න තියෙන්නේ. මෙමෙ යන ගමනේදී අපිට මේ ගමනේ ස්වභාවය තේරුම් ගන්න අමාරු අපේ හිතේ තියෙන රාගය නිසා. ඊළඟට අපේ හිතේ තියෙන ද්වේෂය නිසා. අපේ හිතේ තියෙන මෝහය නිසා. මොකද රාගය නිසා අපේ හිතේ අපිට හැමතිස්සෙම පෙන්වලා දෙන්නේ ලස්සන චිත්‍රයක්. ඒ ලස්සන චිත්‍රයට අපි ඇදලා යනවා. ද්වේෂය නිසා හැමතිස්සෙම අපිට සිද්ධ වෙන්නේ ලොකු ගැටීමක්. ඒ ගැටීම නිසා අපි විඳවනවා. මෝහය නිසා හැමතිස්සෙම අපිට සිද්ධ වෙන්නේ රැවටෙන්නේ. ඊළඟට අපි යන්නේ කර්මයට දාස වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ දිවසින් බලනවා චුතුූපපාත ඥානය ඇති කරගෙන බලනවා උන්වහන්සේට උපමාවක් වැටෙනවා. කන්දක් උඩ මිනිසෙක් ඉන්නවා. ඒ මිනිස්සයා කන්දක් උඩ ඉඳලා පහළ ගම දිහා බලනවා. බලන්දි පේනවා ඒ ගමේ තියෙනවා ගෙවල්. මේ ගෙවල් වලට මිනිස්සු යනවා. ගෙවල් වලින් එළියට එනවා. සමහර ගෙවල් ඇතුළට යනවා. සමහරු පාරේ යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ වගේ කියනවා මේ මිනිස්සු. උන්වහන්සේ දැක්කේ කර්මානුරූපව හොඳ කරපු අය සුගති යනවා. එතකොට කර්මානුරූපව චුත වෙනවා. කර්මානුරූපව උපදිනවා. දැන් අපිට තේරෙන්නේ නැතුණාට මේක අපේ ජීවිතයේ තියෙන ප්‍රධාන මේන් පොයින්ට් එකක් තමයි මරණය කියන්නේ. ඇයි මරණයත් එක්ක උපතක් තීරණය වෙනවා. ඒ මරණයත් එක්ක උපතක් තීරණය වෙන්නේ නැත්නම් අපිට බය වෙන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා හරි පුදුමයි. අපි මොන දෙන ප්‍රශ්න. දැන් එක දරුවෙක් ආව පැවිදි වෙන්න. ආවට පස්සේ අපස් රෑ 12ට විතර ආසපෝ දෙදල යන හුවක් තිබ්බා. ඊට පස්සේ අපි මම කිව්වා මේ පුතා මට කරන්න දෙයක් නැහැ. ඔයා ගැන ගියේ මොකද ඉන්නවා? ඔය යන්නේ. ගියා. ගිහිල්ලා ඉතින් කොහේ හරි ගිහිල්ලා ඉතින් මට කිව්වා දැන් ඉතින් සනීපයි කියලා. ඊට ආවා. ඉතින් මම උදේවරු දරුවත් එක්ක කතා කරගෙන ඉන්නකොට මියා මෙවුලනවා. මම එයි පුතා මෙවුලන්න. දන්නේ නැහැ කිව්වා. මම කොහේ වැඳගන්න බලන්න. වැඳගත්තා. දැන් මෙවුලනවා. මම අද්දික අල්ලගත්තා. මං කිව්වා මේ ඇයි පුතා මේ නෑ අර තිබිච්ච බලවේගයක් තිබුණා මේ දිෂ්ටිය දැන් දන්නේ නෑ මොකද්ද කියලා අයින් වුණා කිව්වා මං කිව්වා ඉතින් මට තේරෙන හැටි නම් අයින් වෙලා නෑ කියලා මං කිව්වා දැන් ඇත්ත කතා කරමු අපි බලන්න කියලා මං එයාට පොඩි ක්‍රමයක් කිව්වා මම මේ ක්‍රමයට ඔයා බලන්න ඇත්ත කතා කරන්න කියලා කතා කරාම කවුද 100ක් ඊවරසේ මං කිව්වා ඇඟට ඉන්නේ කියලා කියපු ගම වෙන්නේ ඇඟි තව විශ්ලා ඔන්න විස්තරය කිව්වා පින් නැහැ ඒ නිසා පින් ගන්න ඕන. ඉතින් මම දන්නවා කවදාවත් පින් ගන්න ඕන අය ඇඟවල් වලට වැහින්නේ නැහැ. පින් ගන්න ඕන අය අපි දන් දීලා පින් කරනකොට ඒ පින් අරගෙන යනවා. ඒ පින් දැන් പ്രേත ලෝකයේ ඉපදිච්ච අයට පින් ගන්න පුළුවන්කම හැම പ്രേතයාටම නැහැ. මංක බොරු කියන්න එපා. බොරුනේ කියන්නේ පින් ගන්න බෑ නේද? බෑ කිව්වා. මංක මොකද කරන්නේ? සෙම් සුටු කාලා ඉන්නවා කියලා. කවුද කියලා 100. මං කිව්වා ඊළඟට මොකද? නිරේ යනවා කියලා. මං කිව්වා ඊළඟට ආ නිරේ නම් යන්නේ පින් ගන්නත් බැරි නම් ඇයි මේ අහිංසකී මේ අහිංසක දරුවෙකුට වැහිලා සීල් රකින්න දෙන්නේ ධර්මයේ සීකරන්න දෙන්නේ ඉගෙන ගන්න දෙන්නේ මොකද්ද මේ අපරාධය? නෑ මේක ඊතර වෙයි කිව්වා. මං කිව්වා එහෙම ඊතර වෙන්න මේ ඔයාට ඕන හැටියට ඊතර වෙන්න බෑ ඔයා කොහොමද දන්නේ කියලා ඇහුවා. එහෙම බෑ ඊතර වෙන්න එහෙම පුළුවන් කමන්නේ. එහෙනම් මේක සුගතියයි කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඒක සුගතිය යන්නේ කොහොම නොන කියාගේ ඇති තියෙනවා. මම කරදර කළා. මං කිව්වා දැන් ඔයා නිරේ ගිහිල්ලා නිරේ කියන්නේ සදාකාලික එකක් නෙමෙයි. නිරේ ගිහිල්ලා විඳෝන එක සදාකාලික එකක් නෙමෙයි කිවර වෙනවා. ඊට පස්සේ ආ මනුස්ස ලෝකෙට ආපු දවසට ඔයාට මේ කර්ම විපාකේ විඳින්න වෙයි. දැන්වත් ඔයා මේක අතාරින්න කිව්වා. ඕනේ නම් මං යන්නම් කියලා ඕන සීනේ තුන දැන් ළමයා ඉන්නවා සාමාන්‍ය තත්ත්වේ. අපි දන්නේ කියන්න කොයි විදිහට මොන දෙනවද කියලා අපි මේ මම මේ කිවි මම දන්න 10000 ගණනේ එකක්. ඉතින් මේ නිසා මේ ජීවිතයේ අපේ ජීවිතේ පෙන්වන්න තියෙන්නේ එලිපත්ත උඩ. එලිපත්ත උඩ කියලා කියන්නේ එක පැත්තක් ජීවිතයට එක පැත්තක් මරණයට. දැන් බලන්න හයිටි වලට වෙච්චදී මතකනේ අපිට සුනාමි වෙලා වෙච්චදී. ඒ නිසා අපි මේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන දෙසුමක් තියෙනවා සුනිත්ත සූත්‍රය කියලා. ඒ දේශනාවේ තියෙනවා මහණෙනි මේ සුනිත්ත කියලා ශාස්ත්‍රූරෙක් හිටියා ඉන්දියාවේ. ඒ ඉන්දියාවේ දැන් ඉන්දියාව කියන්නේ පුදුම රටක්. සියලු බුදුරු පහළ වෙන්නේ කොහෙද? ඉන්දියාවේ. සීළු පසේබුදුරු පහළ වෙන්නේ කොහෙද? ඉන්දියාවේ. සීළු බෝසත්තුරු පහළ වෙන්නේ කොහෙද? ඉන්දියාවේ. මම පසුගිය දවස්වල බෝසත්තුරු ගැන අධ්‍යයනයක් කළා. බෝසත්තුරු ඉන්දියාවෙන් පිට ලෝකෙක උපදින්නේ නැහැ. බෝසත්තුරු පහළ උපදින්නේ ඉන්දියාවේ විතරයි. එක ජාතක කතාවකවත් නැහැ පිට දැනකට විලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැති වුණාට පස්සේ ඒ ශාසනය නැති වුණා කියලා මේ මිනිස්සුන්ගේ සත්‍ය සීමේ ආසාව නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. දැන් මම කිව්වේ දැන් නිගිය කෝටි පහක් මිනිස්සු ඉන්නවා නම් ජීවිතේ ගිහි ජීවිතය අතහැරපු. ඒ ලෝකේ ඉන්න මිනිස්සු වෙන යම් කිසි දෙයක් හොයන මාර්ගයක් නෑ දැන් මට පසුගිය දවස්වල හරි අනුකම්පාවක් ඇති වුණා දැන් ජනවාරි 14 ඒගොල්ලෝ පටන් ගත්ත කුඹ මේලා කුඹ මේලා කෙනෙක් කියලා කියන්නේ නැකතට වතුන් නාම ඒගොල්ලෝ ඒක ලෑස්ති කරගත්ත ඒගොල්ලෝ කිව්වා මේ අවුරුදු 12කට වතාවක් නැකතක් කියනවා කියලා හරිද්වාර කියන ප්‍රදේශය කියන්නේ මේ හිමාලය කිට්ටුව ඒ කාලේ මේ දිල්ලි වල සීතල බැස්සා මේ සෙල්සියස් 5ට ඒ සීතලේ මේ සාදුවරු අර ගඟේ බහිනවා. සීතල හරි අමාරු සීතල. ඊට ඊට පස්සේ අර වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන් ඕනනම් හරි පුදුම හිතුණා මට කවුරු හරි කෙනෙක් මේ පොප් සින්දුවක් දාලා සීතල වැඩිකමට සාදුරු නටනවා. මම්බිලු මේ වයසක සාදුරු පොප් ඩාන්ස් කරනවා හරි දුකක් ඇති වුණා දැන් බලන්න මේ ධර්මයක් හොයාගෙන ගිහිල්ලා විමුක්තියක් හොයාගෙන ගිහිල්ලා මේ වතුර නැම විමුක්තිය ලැබෙයි කියලා අධික සීතලද මොන දීලා දැන් බලන්න මේ මිනිස්සෙකුගේ ජීවිතයේට සිද්ධ වෙන දේ හැබැයි මම මේක ඇතුළේ එකක් ඔබට කිව්වා මේගොල්ලෝ හොයනවා ජීවිතේ පවතින දේට වඩා වෙනස් දෙයක් ඉතින් අර බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා මේ අරක කියලා ශාස්ත්‍රූරේ. එයාගේ නම අරක. පහළ වෙලා මේ බුදු කෙනෙක් නැති කාලේ මිනිසුන්ට කියනවා නුඹලා පුළුවන් නම් ඉක්මනට ඉක්මනට ඉක්මනින් ධ්‍යාන උපදව ගන්න ධ්‍යාන උපදවගෙන බඹලෝ යන්න. එතකොට යා උගන්වන්නේ කොහෙට යන පාරද? බ්‍රහ්ම ලෝකෙට යන පාර. ඊට පස්සේ උපමා කියනවා මේ ජීවිතේ තනාග තියෙන පිනිබිඩක් වගේ. ඒ නිසා ඉක්මනින්ම ඔබ ධානයක් උපදව ගන්න මහන්සි ගන්න. කියලා ඒ ක්‍රමය කියනවා. ඊළඟට තව උපමාවක් කියනවා. මේ ජීවිතේ දිය බුබුලක් වගේ කියනවා. ඒ කියන්නේ මේ වැස්ස වෙලාවට වතුර වැටෙනවා වැහි බිඳු වැටෙන වතුරට ඒ දියේ වැහි බිඳු වලින් මතුවෙන දියේ බිඳු සැනකින් බිඳියම් ඊළඟට ඒ ශාස්ත්‍රවරයා තවගමාවක් කියනවා මේ ජීවිතයේ දී ඇඳ පිරක් ඇති ඒ ඉර සැනකින් මැකී යනවා ඊළඟට තවගමාවක් කියනවා මේ ජීවිතයේ කන්දකින් ගලාගෙන එන ගඟක් වගේ ඒ ගඟ නවතින අවස්ථාවක් නෑ. ඒ ගඟට වැටෙන හැම දෙයක්ම ගහගෙන යනවා. ඒ වගේ තමයි කියනවා මේ අපි ජීවිතේ මේ ගෙවන්නේ. නවතීමක් නෑ. ඊළඟට තව උපමාවක් කියනවා මේ ජීවිතය කියන්නේ වදකියෙක් ගාවට තල්ලු කරගෙන යන ගවයෙක් වගේ. වදකෙක් ගාවට ඇදගෙන යන ගවයා යම් පියවරක් තියනවාද එයා ලං වෙන්නේ වදකයාටයි. ඒ නිසා ඒ බ්‍රාහ්මණයා අරක කියන ශාස්ත්‍රය කියනවා බ්‍රාහ්මණයින්ට අප්පමිදම් බ්‍රාහ්මණා මනුස්සානං ආයු ඒ යුගයේ කියන්නේ මේ මිනිසුන්ගේ ආයුෂ බොහොම ටිකයි. කත්තබ්බං කුසලං කුසල් කරන්න චරිතබ්බම් බ්‍රහ්මචර්යය උතුම් ජීවිතයක් ගෙවන්න නැත්ති ජාත සමරණං නොමරී ඉන්න අපිට අවස්ථාවක් නැහැ කියලා. හිරෝසි බුදුරජාණන් වහන්සේ දේශනා කර මහණෙනි, ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60000ක්. ඒ අවුරුදු 60000 වයස තිබිච්ච කාලේ තමයි අරවිදී උපමා කිව්වේ. ඒ කියන මහණෙනි ඒ කාලේ විවාහ යෝජනා ගේන්නේ අවුරුදු 500කින්. ඒ කාලේ මිනිසුන්ට තිබුණේ ලෙඩ 6යි. පිපාසය, බඩගින්න, සීතල, රස්නි, මල පහ කිරීම, මුත්‍රා පහ කිරීම. ඒ කාලේ මිනිසුන්ට කිව්වා මේ ජීවිතේ තනක පිළිවිදක් වගේ. ඉක්මනට මේක තේරුම් ගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සූත්‍රය දේශනා කරනවා මහණෙනි මේ කතාව වඩාත්ම ගැලපෙන්නේ ගැලපෙන්නේ මේ කාලෙට. මේ කාලේ කියන්න පුළුවන් අප මිදන් මනුස්සානං ආයු මිනිසුන්ගේ ආයුෂ ස්වල්පයයි. මිනිස්සුන්ගේ ආයුෂ බොහොම ටිකයි. බහු දුක්ඛ බහු පායාස බොහොම දුක් සහිත ජීවිතයක් බොහොම පීඩා සහිත ජීවිතයක් තියෙන්නේ කියලා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉක්මනින් ඉක්මනින් මේ ජීවිතේ තේරුම් ගන්න කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාලේ මිනිසුන්ගේ ආයුෂ 120යි. ගොඩක් 120 හිටියේ නැහැ. නමුත් ගොඩාක් අය 80 90 හිටියා. මේ කාලේ ආයස 75 80 වගේ අතර වෙන්නේ ඇති. එතකොට ඊට අඩු වෙන්න උනත් පුළුවන්. දැන් අප්‍රිකානු වගේ රටවල 40 45. ඇෆ්ගනිස්තානයේ 35 40. එතකොට බලන්න මේ ආයස අඩු වෙන්නේ ඇති. මේ ආයස අඩු වෙන්න අඩු වෙන්න මේ මිනිසුන්ට සත්‍ය සෙවීමේ ආසාව නැති වෙනවා. මේ සුදු කාලයේ තුල මේ මිනිසුන්ගේ අසීමිත ආසාව සපුරා ගන්න විවිධ දේවල් මේ මිනිස්සු නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවා පසුපස්සේ මිනිස්සයා ගමන් කරනවා. ඒවට මිනිස්සයා ගොදුරු වෙනවා. ගොදුරු වුණාට පස්සේ වේගෙන් ඒකේ කොටස් කාර්ය බවටපත් වෙනවා. ඊට පස්සේ සත්‍යසීමේ ආසාව මිනිසුන්ගේ හිතවලින් අයින් වෙනවා. පින්වත්නි මතක තියාගන්න ඉස්සරහට තියෙන්නේ ඒ යුගය. සත්‍යසීමේ ආසාව අතෑරපු මිනිසුන්ගේ යුගය. ඒ නිසා මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා අපි දිගින් දිගට නැවත නැවත මිනිස් වෙන්න නැවත නැවත පින් කරන්න කියන කතාව බොරු එකක් මම ඔබට තව පොඩි උදාහරණයක් කියන්නම් මං කියනකොට බෝසතාණන් වහන්සේලා උපදින්නේ කොහෙද ඉන්දියාවේ මෑත භාගයේ ඉන්දියාවේ ඉපදුනා මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉපදිලා මිනිස්සුන්ව බේරගෙන තුසිතට ගියා ඒ තමයි අම්බෙඩ්කාර් අහලා තියෙනවද? ඒ යුගය ගැන මම පොඩ්ඩක් හත් දිනක ළමේ දවස්වල මේ ඉන්දියාවේ කුල බේදයේ කොතරම් ඔබ අහලා තියෙනවද ජාතක කතාවක් දිට්ඨ මංගලිකා කියලා. ඒකේ තියෙන බෝසතාණන් වහන්සේ උපදිනවා හීන කුලේ. ඉපදිලා මේ උසස් කුලේ මිනිස්සු හීන කුලයන්ට කරන අඩන්තීට්ටම් කම් වලින් ඒ මිනිසුන්ව බේර ගන්නවා. එතකොට මේ බෝසත් චරිතයක තියෙන්නේ මේ පිදුම් ලැබීමේ ආසාවක් නෙවෙයි. උදව් කිරීමේ ආසාවක්. ඒක ලොකු වෙනසක්. මේ අම්බෙඩ්කර් ඉපදුනේ මහර කියන මේ ඒ කාලේ තිබිච්ච නීච කුලේ. දැන් නීච කුලේ බමුණු වෙන් කළ තියෙන කොහොමද? හරකෙක් මැරුණොත් ඒ මිනිස්සුන්ට කියන ඔන්න හරක මැරුණ ආරම් ඵලයක්. බල්ලෙක් මැරුණොත් කියන ඔන්න බල්ලා මැරුණ ආරම් ඵලයක්. ඒතකොට යා කියලා බලු මස් කන්න ඕනේ. හරක් මස් කන්න ඕනේ. එතකොට බමුණන්ගේ ගමක නැත්තම් බමුණෝ ඉන්න නගරයක පාරේ යනවා නම් එහෙම නිදහස යන්න බෑ. ගෙදර තියෙන පොඩි මුට්ටියක් ලනුවකින් එල්ලලා. ඒ මුට්ටිය බෙල්ල එල්ල ගන්නවා. බෙල්ල එල්ල ගත්තාම මුට්ටිය දැන් තමන්ගේ ඉස්සරහා මුට්ටියක් තියෙනවා. එයා කෙල ගන්න මේ මුට්ටියට. බිමට කෙල ගැහුවොත් බිම කෙලට වෙනවා. මීට අවුරුදු 100කට කලින් ඉන්දියාව මේ කියන්නේ. බිමට ගෙවුවොත් බිම කිලුට වෙනවා. ඊළඟට ගෙදර තියෙන වෙනම ඉදලක් ඒ ඉදලේ කොනේ ලොකු ලණුවක් තියෙනවා. දැන් ගෙදරින් එළියට බහින්න ඉස්සර වෙලා අර ඉදල පිටිපස්සේ තියාගෙන ලණුවෙන් පටියේ බෙල්ට් එක ගැට ගහ ගන්න ඕනේ. අර මුට්ටිය එල්ල ගන්න ඕනේ. හීන පොලේ එක්කලා යන්න ඕනේ පාරේ. එහෙම යනකොට දැන් එයාගේ අඩිපාර අර ඉදලින් මැකෙනවා. කෙල ටික වැටෙන්නේ කොහෙටද? මුට්ටියට. කඩේට ගියාම ඇඳුමක් ගන්න අලුත් ඇඳුම් අඳින්න තහනම්. සල්ලි තියන්න ඕනේ පැත්තකින් තිබ්බහම ඒ කඩේ අයිතිකාරයා කරන්නේ දැන් සාරියක් නම් ඉල්ලන්නේ ඉස්සල්ලා වතුර ටිකක් පඩියට දානවා. දාලා සාරිය කකුලෙන් පාගලා තල්ලු කරනවා ගන්න කියලා. සාරිය දාලා ඒ වතුර උඩට තල්ලු කරනවා. අන්තර දුකටපත් වෙලා බිඳෝ බිඳෝ හිටියා પરම්පරා ගණනාවක්. ඒ පවුලක ඉපදුනා මෛත්‍රී බෝසතාණන්. ඉපදිලා ඉගෙනගෙන ඇමරිකාවට ගිහින් එංගලන්තයට ගිහින් ඒ කාලේ තිබිච්ච ඉහළම උපාධි ඇති කරගෙන ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ ඒකේ ව්‍යවස්ථාව ලියපු ඇමති බවට පත් වෙලා ඒ මිනිස්සු ඔක්කොම ගොඩගත්තා. අද ඉංජිනේරු, දොස්තරවරු, කලාකාරයෝ පිරිලා. අද ඒ යුගේ නෑ. දැන් බලන්න බෝසත්තුරු වෙවිලා මිනිසුන්ව බේර ගන්න හැටි. ඔබට මේක තව තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා ලක්ඛන කියලා සූත්‍රයක් තියෙනවා. බුද්ධ දේශනාවක්. ඒකේ තියෙනවා මේ මහා පුරුෂ ලක්ෂණ ඇති වෙච්ච හේතු. ඒ හේතු ඔක්කොම තියෙන්නේ මේ වගේ අර්බුද වලට පත්වෙච්ච සමාජවල ඉපදිලා ඒ සමාජයේ උඩට උස්සලා ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන ඉන්දියාව තුළ ඇති වෙන පස්සවලට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වෙන කොහේවත් බෝසත්තුරු ඉපදෙන්නේ නැහැ. දැන් එතුමා ඉන්නේ තුසිත දිවි ලෝකේ සුදර්ශන කියන නම. එතකොට බලන්න ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ. දැන් අපි සංකල්පවල තියෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියන්නේ කවුද? නාථ දෙවියෝ. අපි දේව වන්දනාවේ කොටසක් බවට පත් කරගත්තා. මිසක් ඒකේ ප්‍රායෝගික චරිතය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මම මේ කියන්නේ අපේ ජීවිතේ අපිට එකම අවස්ථාවක් තියෙනවා මේ රටේ අපිට ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකෙක් වෙන්න. වෙන කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් මේ ඇත්ත අපි දකින්න ඕනේ. එතකොට පින්වත්නි ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න අපිට අවස්ථාව ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිර්මල වූ ධර්මයක් අපේ රටට ගෙනල්ලා අපට දායාද කළ නිසා. ඒ ධර්මය තුලින් තමයි අපි ඉගෙන ගත්තේ මේක සංසාර ගමනක්. මේ සංසාර ගමන යන්නේ අපි දුක සැප දෙකම දායාද කරගෙන. හැබැයි අපිට මේ යන ගමනේදී අපට තේරෙන්නේ නැති එකක් තමයි මේ ආය ආය ඉපදීම දුකක් කියන එක. ඉතින් මේක තේරුම් දැන් අපිට ඇත්ත වශයෙන්ම කියනවා නම් සතර අපායකට අපි ඇදලා යන්නේ නැත්නම් ඇත්තෙම අපිට යම්කිසි රැකවරණයක් තියෙනවා. සතර අපායට අපි ඇදලා යන්නේ නැත්නම් අපිට යම්කිසි රැකවරණයක් තියෙනවා. ඉතින් මේ රැකවරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මයෙන් තමයි අපිට මේ රැකවරණේ හදාගන්න තියෙන්නේ. වෙන එකක් නෑ. එතකොට මේ රැකවරණේ තම තමන් තමයි හරි ගස්ස ගන්න තියෙන්නේ බාහිර කෙනෙකුට දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බාහිර කෙනෙකුට කියන්න පුළුවන්. ඒක තේරුම් ගැනීම, ඒක අවබෝධ කර ගැනීම, එහි හැසිරීම ඒක කා සතු එකක්ද? ඒක තමා සතු එකක්. තමා සතු එකක්. ඔබ අහලා ඇති මේ බුදුරජාණන් වහන්සේගේ අර ප්‍රේත වස්තුල තියෙන ලස්සන කතාවක් එක ජෝඩුවක් හිටියා නෝනේ මහත්තයා මහත්තයා බෞද්ධ මහත්තයා හොඳ ශ්‍රද්ධාන්ත උපාසකෙක් නෝන හරියට අපහාස කරන මහත්තයට මේ ධර්මයේ සිරිනවා කියලා අපහාස කරනවා දුෂ්ටයි නපුරුයි දුෂ්ටකම් කළා කළා නෝන මල හැබැයි නෝනට ඉස්සෙල්ලා මහත්තයා මැරුණා මරුණාම නෝන මැරිච්ච ගමන් නෝනව දූත් ඒ දූත් යම දූතු දෙන්න කියලා අල්ලගත්තා. අල්ලගෙන දැන් එක්කගෙන ගියා. කොහෙද එක්කගෙන ගියේ? දිවි විමානයකට. හා මේ කොහෙද කියලා මේ ඔයාගේ මහත්යගේ තැන කියලා. ආයෙන මේක අයිතිත් මට නෑ උඹට අයිති නෑ මේක කිව්වා. නුඹට අයිති නෑ කිව්වා මේක. නුඹට වැරදුනා. නෑ නෑ මහත්යාගේ දේ විරුද්ධට නැතුව කාටද අයිති කියලා ඇහුවා. ඊ සෙල්ලම් බෑගෝ දැන්. මේ බලාපන්කෝ තෙරුවන් සරණ පිළිතලා ඉන්න මේ මහත්යාට ලැබිච්ච දිවි විමාන. කිව්වා නුඹට අයිති තම රේවති නුඹට එක්කංගිල පෙන්නන්න කිව්වා. කෙලීම එයාට යන්න එයා වැළපුණා නෑ නෑ මේකේ මං ඉන්න ඕනේ කියලා. එක්කංගියන් නිරේට. ඉතින් මේ වගේ සිද්ධි අපිට ධර්මයේ ඇතුළත් තියෙන්නේ මේ ජීවිතය ගැන අපිට යම් කිසි දෙයක් තේරුම් ගන්නයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පින්වත්නි අපිට මේ ජීවිතේ සම්බන්ධයෙන් හොඳ ලස්සන හොඳ ලස්සන සැලැස්මක් මේක මෙන්න මේ විදිහට යන එකක් කියලා හොඳ ලස්සන සැලැස්මක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් තේරුම් ගන්න අපි ආපු මනුස්ස ගමනේ, මනුස්ස ජීවිතය අපි ආපු ගමනේදී අපිට ජීවත් වෙද්දී අපිට වරදිනවා. හැමතිස්සෙම හරියනවා කියලා කියන්න පුළුවන්ද? බැහැ. හැබැයි හරිදී කරගන්න. එතකොට හරිදී වැරදිදී කළත් අපි දන්නේ නැහැ මේ සංසාර යාමේදී ආර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන නැත්තම් ඉස්සරහට ඉන්නේ මොකද්ද කියලා කියන්න අපි දන්නේ නැහැ. ඒකට හේතුව මොකද? මෙතන ආත්මයක් නැහැ. ආත්මයක් නැහැ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය කතාවේදී ආත්මයක් නැහැ කියනවා. එයාට දැන් ආත්මයක් නැහැ කියනවා. ඒ කියන්නේ එයා යමක් කළා හමාරයි. නමුත් මෙතන කියන්නේ තමාගේ දැන් අපි යම්කිසි දෙයකට නියෝගයක් දෙනවා. කමාන්ඩ් කරනවා. මේක මෙහෙම ඔයා මෙහෙම ඉන්න. ඔයා මෙහෙම ඉන්න එපා. අපි නියෝගයක් දෙනවා. එතකොට මේ නියෝගයට අනුව යම් කිසි දෙයක් වැඩ කරනවා නම් ඒ කියන්නේ තමාගේ වසඟේ ඒක පවතිනවා. එතකොට දැන් අපේ ජීවිතයේ තියෙන මේ ඇසකනාසයේ දිවකය මනස අපේ නියෝගයට අනුව පවතිනව නෙවෙයි. අපි සිතකය වචනය කියන තුන්දරෙන් මේවල කර්ම රැස් කළාට පස්සේ ඒකේ විපාක දීම අපේ නියෝගයට නෝ තියෙන සිද්ධ වෙනව නෙවෙයි. මේක නියෝගිකට නෝ සිද්ධ වෙන්නේ නැත්නම් මේ සිද්ධ වෙන රටා මොකද්ද? මේ සිද්ධ වෙන රටා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කම්ම විපාකෝ අචින්තිය. මේ සිද්ධ වෙන රටාව හිතා ගන්න බෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ හිතා සාමාන්‍ය මිනිස්සයාට හිතාගන්න බැරි රටාවකට මේක යන නිසා ඉක්මනින්ම ආරක්ෂාවක් හදාගන්න කියලා. එතකොට මේ ආරක්ෂාව හදාගැනීම කරුණු පහක් ඔස්සේ අපි කරන්න ඕනේ. මොකද අපිට මේ ඇත්ත වශයෙන්ම මේ ජීවිතය කියන්නේ ඇත්ත తত্ত্বය. යථාර්ථය. සැබෑ ජීවිතය. අපි මුහුණ දීලා තියෙන ජීවිතේ මොකක්ද? අපි යන්නේ කොහෙද? අපි ආවේ කොහොමද? අපිට යන්න මොන මොන විදිහට තියෙනවද ලෝක? මේ සියලු දේ අපි ඉගෙන ගත්තේ කොහෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එහෙනම් අපි අපි අපේ ඥාණයට, අපේ දැනුමට, අපි තේරුම් ගන්න අදහස් වලට අපි කෙනෙකුගේ දැනීමක් අවබෝධයක් උපකාරී කරගත්තා. ඒ කාගේ අවබෝධය උපකාරී කරගත්තේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. එහෙනම් අපිට පැහැදීම තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ආභෝධය ගැන. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට පැහැදීමක් තිබුණොත් අපේ ජීවිතයේ සිද්ධ වෙන දේවල් වලදී අපිට ගොඩාක් ඉවසන්න පුළුවන්කම ඇති කරගන්න පුළුවන්. ඉවසීම ඇති කරගන්න පුළුවන්. මොකද නැත්තම් අපිට උන්වහන්සේගේ දේශනා ඔස්සේ මිසක් මේ කතා කරපුවා වෙන කිසිම විදියකින් අපිට තේරුම් ගන්න විදියක් නැහැ. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ මිනිස්සුන්ට දුක දුක් විඳිනවා. දුක් විඳින මිනිස්සු කියන්නේ උඩ ඉන්න එක්කිනා තමයි කියන. උපරවාලා උඩ ඉන්න එක්කිනා. උඩ ඉන්න එක්කිනා තමයි කියන මේක දන්නා. ඊට පස්සේ මැරුණා. දැන් හරි ලස්සන එකක් ඉන්දියාවේ තියෙනවා. සාමාන්‍ය ජනතාව අතර ළමයේ කිපදුනාම සතුටු වෙනවා. සතුටු වෙන මොකද? ඒ ජීවත් වෙන්න ලැබුණා කියලා. ඊළඟට සතුටු වෙන්නේ තව අවස්ථාවක ඒ තමයි කසාද බඳින දවස. ජීවිතේට පිහිටක් ලැබුණා කියලා. ඊළඟට සතුටු වෙන්නේ මැරිච්ච දවසට. දුක ඉවරයි කියලා. එතකොට බලන්න මේ මිනිස්සු කියන්නේ දැන් කවුරු මැරුණා දන්නේ කියන උපරවලල්ලේ ගය. මරි උඩේ කෙන අරන් ගියා කියනවා. එතකොට බලන්න ඇයි හේතුව මේ ජීවිත ගැටලුවට විසඳුම් නැහැ. වෙනවගමක් එක්ක කතා කරොත් කියන්නේ නැහැ. මේක කාගේ කැමැත්තද? දිව්‍යගේ කැමැත්ත. God's will. අපිට කරන්න දෙයක් නැහැ කියනවා. එතකොට බලන්න මේ මිදිච්ච මේක එක නෙමෙයි තියෙන්නේ මේක මෙහෙම ජීවිතයක් තියෙන්නේ අපේ මේ ජීවිත රටාව තුළ අපිට යම්කිසි හිතාමතා චේතනාත්මකව විමසලා අපිට හිතාමතා තීරුම් අරගෙන මේ යන රටාවෙන් අපිට යම්කිසි විසඳුමක් ගන්න පුළුවන් කියන පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ලැබෙන්නේ. ඒ නිසා ධර්මයට ආශා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදෙනවා. ඒකයි ශ්‍රද්ධාව කියන එකේ තියෙන වටිනාකම කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ඒක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදවා ගැනීම සිට. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ශ්‍රද්ධා කෙනෙක් ඇති කරගත්තොත් එයා හරි සුවඳිනයි. එයා නිදහස හිතනවා. නිදහස තේරුම් ගන්නවා. මොකද හේතුව? හිතන්න තේරුම් ගන්න පුළුවන්, ඇත්ත තේරුම් ගන්න පුළුවන් රටාව මේ ධර්මයේ තියෙන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ දැන් බලන්න මේ ශ්‍රද්ධාව නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. ඇයි යා විශ්වාස කරන්නේ නැත්තම්? එයා මේක තේරුම් ගන්න ඉගෙන ගන්නෑ නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිතයකට උවමනයි කියලා උන්වහන්සේ පෙන්වා දුන්න අපේ ජීවිතේට අපි සම්බන්ධ වුණොත් දුක් බරපතල විදිහට ඍජුවම අපට දුක් පැමිණෙන පැති. උන්වහන්සේ පෙන්වන එකකින් වළකින්න කිව්වා. ඒකක් තමයි ජීවිත හානි කිරීම. ඒකට හවු වෙන්න එපා කිව්වා. ප්‍රාණඝාතයෙන් වළකින්න කිව්වා. ඊළඟට වළකින්න කිව්වා තමන්ට දීපු නැති දියක් ඔව් අහන්නේ නැතුව අවසර නැතුව ගන්න එපා කිව්වා. තමන්ට නොදීපු දෙයක් අවසර නැතුව ගන්න එපා කියලා. මොකද හේතුව ඒ හැම එකකින්ම අපට රිසල්ට් එකක් එන නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මිනිස්යාට තියෙන කාම ආශාව කියන එකක්. මේකේ හරි පැත්තක් තියෙනවා වැරදි පැත්තක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වැරදි පැත්ති කාමසේවණි කරන්න එපා. මොකද හැම එකකින්ම ලැබෙන විපාකය විඳින්න ඕනේ නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බොරු කියන්න එපා. ඇයි ඒකේ විපාකෙත් එයා විඳින්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සිහි මුලා වෙන දේවල් පාවිච්චි කරන්න එපා කිව්වා. එතකොට යම් කිසි කෙනෙක් කේ විදියට ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවාගෙන එහෙනම් අපි ගත්තොත් සතුන් මරණ. උණයාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන හිත පැහැදුනා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි දැන් මම මරමයි දලා හරියන්නේ නැහැ මම මේක විදවන්නේ කියලා මම. මොන දැන් එයා බය වෙනවා. අකමැති වෙනවා දුකට. බය වෙනවා කියන්නේ මොකද? එයා දුකට අකමැති වෙනවා. ඊට පස්සේ එයා කිව්වල කියනවා. මොන හොරකම් කරන කෙනෙක් කියනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් හිත පැහැදුනා. එයාට තේරුණා මේකේ ආත්මයක් නෑ. මේක කාටවත් එහෙම නියෝග කළ නවත්තන්න බෑ. මේක වැරද්ද වුණා නම් එයා විඳවන්න ඕන. දැන් එයා තීරුම් ගත්තා. තීරුම් ගරන් ආ මේක හරියන්නේ නෑ මට. ඔන්න නැවතුණා. දැන් ඉන්දියාවේ ඒ වගේ එක බෞද්ධ අම්මා කෙනෙක්. ඒ අම්මා විශාල දුකක් විඳිනවා. ඇඬු කඳුලින් ඉන්නේ ඉස්කෝල් එක ප්‍රින්සිපල් නෝන කෙනෙක්. දරුවෝ නෑ. ඉතින් යම්මට ඉතින් අපි කරුණ කියලා දැන් යම්ම පොයට ස්කිල් ගන්නවා. පොයට ස්කිල් එකට මේ වගේ වැඩසටහන් යන්නේ ගෙදරම සමාදම් වෙලා ඉතින් ගෙදර ඉන්නවා. ඉතින් ඒ අම්මා දවසක් කියනවානේ අපිට එහෙ ඇවිල්ලා කියනවානේ මං හරි දුකෙන් ඉන්නේ මොකද ඉස්කෝලේට ආධාර හම්බ වෙනවා. ඒකෙදී අපිට හොරට බිල් හදන්න වෙනවා. බිල් හැදුවේ නැත්නම් අපිට බේරෙන්න බෑ. කණි මට රස්සාවෙන් ආස්වෙන්නේ කියලා තියෙන්නේ කියනවා. දැන් බලන්න මේ මිනිස්සුන්ට රස්සාවක් හැටියට කරන්නේ නැවංක කමක්. නමුත් යන්නේ කොහෙද? කොහෙද මේ සමාජය තුල තියෙන්නේ මොකන්ද? සොරකම. එතකොට ආයේ ඒකේ ගොදුරක් වෙනවා. දැන් බලන්න මේ හරියට ජීවත් වෙන මිනිස්සුන්ට එන්න එන්න කොච්චර අමාරුද? මේ වගේ දැන් සමහර ආයතන තියෙනවා ඒවේ ප්‍රධානින් ඉන්නවා. ඒ ප්‍රධානිව සතුටු කරොත් විතරේ ප්‍රොමෝෂන් හම්බ වෙන්නේ. බලන්න එහෙම තියෙනවා තා. ප්‍රශ්න තියෙනවා එහෙම. දැන් එතකොට එයා එයා ජීවිතේ කොච්චර පීඩණයකින්ද ඉන්න ඕනේ. දැන් බලන්න එහෙම සමාජයත් තුළ කෙනෙක් මේ මේ මේ තමන් විපතටපත් වෙන දෙයින් බේරගන්න තමන්ව සමාජයෙන් අනුබලයක් නැහැ. තමන් කොච්චර මහන්සියක් ගන්නවද? ඊළඟට බොරු කියන්න වෙනවා. එක්ක බොන්න වෙනවා. ඉතින් මේ වෙදී බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ වලකින්න එපා. මොකද සමහර අවස්ථාවල සමහරු කියනෝ නෑ නෑ ටිකක් විවට කමන්නේ කියනවා. මද පමුණු. එතකොට එහෙම එතකොට කෙලින්ම මේකෙන් අනුබල දෙන්න මොකේටද? අකුසලයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛෝ පාපසූච්චයෝ. පාපය කියන දෙයින් වැඩෙන්නේ දුකයි. දැන් උන්වහන්සේට කරුණාවක් තිබිච්ච නිසා තමයි උන්වහන්සේම කියන්නේ. එතකොට අපිට තියෙන්න ඕනේ පළවෙනි එක ශ්‍රද්ධා. දෙවෙනි එක සීල. තුන්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කුමක්ද කියලා හරි විදිහකට නිවැරදිව තේරුම් අරන් සිටීම. උන්වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාදය ගැන, උන්වහන්සේ දේශනා කරපු ආර්ය සත්‍ය ගැන නිවැරදිව තේරුම් අරන් සිටීම. එයි මේ නිවැරදිව තේරුම් අරන් සිටීම කියලා කියන්නේ. ඒක එක එක්කිනාට ඕන ඕන හැටියට විස්තර කළොත් ඊට පස්සේ අපිට ඒකේ නියමාර්ථය ගන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයකට ගමු. ඕන දැන් සාමාන්‍යයෙන් මේ දැන් මේ මෑත භාගය ඉඳලා ගුවන් විදුලිය යනවා සංසාර සාරෝග වේතේසං කියලා ගාතාවක් යනවනේ. ඒ මිනිස්සුනි කියන මේක හරි බල සම්පන්නයි මේක අදහන්න අදහන්න අදහන්න කියලා. එතකොට මේකේ වචනේ තීව්‍රම දන්නේ මේක හැදුනේ කොහොමද දන්නේ ආර්ථි දන්නේ. නමුත් මේකත් එක්ක මේ මිනිස්සු තුල පිට යන්නේ අවබෝධයෙන් යුතු විශ්වාසයද අන්ධ විශ්වාසයද? අන්ධ විශ්වාසයක් නේද? අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පැහැදිලිවම තමන්ගේ ගුණ හඳුනලා තියෙනවා නම් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාසරණ සම්පන්න කියලා. දජ්ජග්ග සූත්‍රය දේශනා කරන මහණෙනි බියක් තැති ගැනීමක් ඇති වෙච්ච වෙලාවට සීකරන්න කියනවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ කියලා. මේ සංසාර ස්වરૂපයෙන් පිළිකා තිබුණේ නැහැ. නමුත් දැන් බලන්න මාධ්‍ය විසින් මේ පිළිකාවල් දෙනකොට අපිට ඒහි පස්සේක කියන ධර්මයට මොකද වෙන්නේ? ඒ හිපස් එකකින් ධර්මයේ අතුරුදහන් වෙනවා. ඉතින් මිනිස්සු දන්නේ නැහැ මේක. ඒ මිනිස්සුන්ට අර්ථ විවරණ හොයන්න තේරෙන්නේ කියන දේ අනුගමනය කරනවා. මම කල්පනා කළා මම පොඩි කාලේ ওই ගාථා නිතර කිව්වා. මමම හිතුවනේ මේ මොකද්ද මම මේ කියන්නේ? මම අතහැරියා. මමල මට තේරෙනවා. ඉතිවිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසි ධම්මසාරති සත්තා දේවන සම්බුද්ධ භගවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි බයක් ඇතිගෙනම කියලාක සංසාර සාරුව කියපණ කියලා. නෑ නෑ. ඒකට බලන්න මේ කාලයාගේ ඇවෑමෙන් ලාභ ප්‍රයෝජන පිණිස මේ ධර්මයට වෙන පරිවර්තන. එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ශ්‍රද්ධාව තිබීම අපිට කොච්චර උපකාරී වෙනවද? ඒ ශ්‍රද්ධාව නැතිබුණා නම් මොකද වෙන්නේ අපිට? අපි අර කියන කේනේව අදහන්න පටන් ගන්න නැද්ද? එතකොට සුතය උන්වහන්සේගේ ධර්මයේ හරියට ඉගෙනගෙන තිබීම අපිට ස්වාධීන වෙන්න උපකාරී වෙන්නේ නැද්ද? උපකාරී වෙනවා. ඒ නිසා මේ අපි හරියට දැන් වචන ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ වචන අපි හොඳට තේරුම් ගන්න ඕනි පින්වත් මේක මේ pāli භාෂාව කියන්නේ ඇත්තටම තිබිච්ච භාෂාවක්. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ අද හින්දි මිනිස්සු කතා කරනවා ගොඩක් pāli වචන තියෙනවා. ඊළඟ ප්‍රාකෘත කියලා භාෂාවක් කතා කරනවා pāli වචන තියෙනවා. එහෙනම් මේ හැබෑවටම තිබිච්ච භාෂාවක්. එහෙනම් මේ භාෂාව උන්වහන්සේ පාවිච්චි කළේ ජීවත් වෙච්ච සමාජයේ මිනිස්සුන්ට sannivedanaya කරන්න. තුන් තේරිලි වලට නෙමෙයි. එතකොට මේ භාෂාවේ වචන අරන් අපි තුන් තේරිවිලි කියන්න ගියොත් මොකද දැන් අපි ගත්තොත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මහණෙනි මේ සංසාරේ කෙලවරක් නැහැ. ඒකේ තියෙනවා මේ කෙරුණ නැති සංසාරය මේ මේ ඇවිද ඇවිද සංසාරේ සැරිසරා ගියා. එතකොට මේ සංසාරිතන් සංසාරය කියලා අපි මේකට කියන්නේ මොකද මේ භවයෙන් භවයට සැරිසරා යන නිසා කර්මාන රූපෝ. මම මේ ළඟදී ඇහුවා මේ ධර්ම දේශනාවක් ඒක කියනවා සං කියලා කියන රැස් වීම. සං රැස් කරන දේ සංසාර කරගත්තා. රැස් කරන දේ සාර කරගත්ත සම්. එතකොට මේ පාලි කියන සිංහල නෙමෙයි. ඒක ඒක වෙන භාෂාවක්. එතකොට මේ වෙන භාෂාවකින් කියන වචනේ සිංහලට එනකොට අපි සිංහල ආර්ථය දුන්නොත් ඒකට සම්පූර්ණ වරදිනවා. කොච්චර වරදිනවද කියනවා මට හරි hina ගියා පැය භාගයක් විතර. පටිසම්භිදා කියන එක විස්තර කරනවා පටිසම්භිදා කියලා කියන්නේ සං සං සංවල පටි ගලවනවා. ඉතින් මිනිස්සු වැඳගෙන ආගෙන ඉන්නවා. දැන් බලන්න මේ වචනවල අර්ථය වැරදුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාස් පාසාදික කියන සූත්‍ර දීගනිකාය. ඒක දේශනා කළ මහණෙනි මේ වචනවල අර්ථය වැරදුනොත් ධර්මي වරදිනවා. ඊළඟ එක තමයි තියෙන අර්ථය කියන වචනේ වැරදුනොත් ඒ ධර්ම වැරදිනවා. එතකොට බලන්න මේ අපිට මේ ධර්මයේ පිළිබඳ ඥානය, ඒ කියන්නේ සුතය නොතිබුණොත් මොනවා වෙනවද කියලා මිනිස්සුන්ට කියන්න තේරෙන්නේ නැහැ. ඒ ඇති මම මම පෞද්ගලික සතුට වෙනවා මගේ මේ ජීවිතේ මම හදවතට එකඟව මම මිනිස්සුන්ට හැබෑ දේ කියන්න දායක වුණා. ඇත්ත කියන්නේ මොකද හේතුව මම කිසිම දෙයක් ගන්න ඒ කියන්නේ බොරුවක් කියලා රවට්ටලා මිනිස්සෙකුගෙන් උදව් ගන්න මම කවදාවත් කරන්නේ නැහැ. මම කැමති නෑ ඒකට. ඊළඟට මම කිසිම දේශපාලනයක් කරන්න මම කැමති නෑ. මට ඕනේ නෑ. මට මොකුත් නැත්නම් මම කැලේට යනවා මම ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ අපි මේ ජීවත් වෙන පුංචි කාලයකට අපි මේ මිනිස්යාට ගෞරව කරන්න ඕනේ. මේ මිනිස්යාට අනුකම්පා කරන්න ඕනේ. හිතවත් වෙන්න ඕනේ. ඒ හිතවත්කම තමයි ඇත්ත කියා දීම. එතකොට පින්වත්නි දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ නිවැරදි ඥාණි ලබා ගන්න ලබා දෙන්න ඔබට මම පුදුම මහන්සියක් වුණා. ත්‍රිපිටක පරිවර්තනය කළා, පොත් පරිවර්තනය කළා. ඊළඟට මම පසුගිය දවස්වල පසේ බුදුවරු ගැනලා මම ලිපි පෙළක් හදුවා. සමහරට කියවන්න ලැබෙන්නේ නැති. ඉතින් මේ වගේ මම ලොකු දෙයක් කළා. ඒකලේ මොකද මේ මිනිස්යාට මේ සුත්‍රය කියන එක ලබා දෙන්නේ. ශ්‍රද්ධා සීල දැන් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කුමක්ද අවබෝධය කළේ අවබෝධ කළේ කියලා අපි දන්නේ නැත්තම් ඊට පස්සේ අපිට එක එක්කිනා කියන කියන දේවල් නිදහා ඉන්න වෙන්නේ. එතකොට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අපට අවබෝධ කරගන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය කියන පණිවිඩය නම් රටට ගියා. ඒක ගියේ නේද? දැන් මිනිස්සු කවුරුත් දන්නවනේ දැන් බුදු කෙනෙක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කළා. දැන් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය මේක ඉස්සර කතා කළේ නෑ. ඉස්සර කියන්නේ මේ අවුරුදු 5කට 6කට කලින් කතා කළේ නෑ. කවුරුත් දන්නේත් නෑ. ඊළඟට හැමතිස්සෙම කිව්වේ මේ බැරි කමක්, බැරි ඝාතයක්. මොකද බැරි ඝාතයක්. අපි ආය ආයමත් මනුස්ස ලෝකෙට එන්න ඕනේ පින් කරගෙන මේ බොරුවක්. බුදුරජාන් වහන්සේගේ එහෙම දේශනාවක් නැහැ. එතකොට බුද්ධ දේශනා නොවන දේවල් තමයි අපිට නැවත නැවත අපි ඇහුවේ. ඊළඟට බුදුරජාණන් ඊළඟට අපි ඇහුවා මනුස්ස ලෝකෙට අපි එන්න ඕනේ අවබෝධ කරන්න නෑ. මනුස්ස ලෝකෙ විතරයි අවබෝධ කරන්න පුළුවන් තැන දෙවියන්ටවත් ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. මේ බොරු. එතකොට මේ බොරු ඇහුවේ අපි කොහොමද? අපට ධර්මඥානයක් තිබෙච්ච නැති නිසා. එතකොට බුද්ධ දේශනා බැලුවම අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්සක් පැවතුණු සූත්‍රය දේශනා කරද්දී ඒකේ තියෙනවා මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුම්මා දේවා භූම්‍යස්ත පොළොව වාසී දෙවිවරු සද්ද මනුස්සාවේතු හඬනගා කිව්වා. හඬනගා මොකද්ද කිව්වේ? ඒතම් භගවතා බාරාණසයන් විසිපතනේ මෙගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ිතං මේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණස විසිපතන මෙගදායෙහි අනුත්තර ධර්ම චක්‍රය කරකවන ලද්දේ අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මි මේ මේ උන්වහන්සේ කරකෝපු දහම් සක කිසි මාරයෙකුට දෙවියෙකුට ශ්‍රමණයෙකුට බ්‍රහ්මයෙකුට ආපස්සට කාරකවන්න බෑ. ඒක අහලා බුම්මානම් දේවානම් සද්දම් සුත්වා චාතුම් මහරාජිකා දේවා සත සතරවරම් දෙවිවරු චාතුරු මහරජිකේ දෙවිවරු ඒකම කියන්න ගත්තා. ඒක අහලා තවතිසාවේ දෙවිවරු ඒකම කියන්න ගත්තා. ඒක අහලා යාමේ දෙවිවරු ඒක කියන්න ගත්තා. මේ ධම්මසක් ප්‍රවතුන් සූත්‍රය මම සිංහලට හරවන්න කලින් මිනිස්සු දැනගෙන හිටියේ දෙවිවරු සාදු කිව්වා. සමහරු කරේ ඒ පිරිත යන වෙලාවට සද්ද මනුස්සාවේ සුණු සද්ද කොලා කියලා හිතලා බෙර ගහනවා. රත්ඥපත්තු කරනවා. බලන්න ඒ තත්ත්වෙට තිබිච්ච රටක් බුද්ධිමත් කළේ මම හුදෙකලා වගේ. ඉතින් ඒ නිසා පින්වත් මේක තේරුම් ගන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය කුමක්ද කියලා හරියට ඉගෙන ගනින්න හරියට තේරුම් ගනින්න අපේ මේ ජීවිතේ අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අපේ ජීවිතේ තියෙන අනිවාර්යයෙන්ම කළ යුතු දේවල් ගොඩක්. දෙමාපියන්ට උදව් කරන ඒවා, උපකාර කරන ඒවා, ඊළඟට සමාජයට උදව් කරනවා උපකාරය කරනවා මේ අතරේ අනිවාර්යයෙන්ම අපි කළ යුතු අපි සඳහා යමක් Taman සඳහා යමක් ඒ තමයි බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළේ කුමක්ද කියලා හරියට තේරුම් ගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්දා සීල සුත ඡාග ඡාග කියන්නේ ත්‍යාගය දීම පරිත්‍යාගය මේ පරිත්‍යාගය අපි හැමෝම අපිට ලැබෙන ප්‍රමාණයෙන් ශක්ති පමණින් අපි කරන්න ඕනේ. මම මට ලැබෙන පරිත්‍යාගය මම ශක්ති පමණින් කරනවා. ඔබ දැකලා ඇති. අද මම හිතන ගොඩක් අය දැක්ක අපේ ගෙදර මේ ඉස්සරහ තියෙන චූටි ගයක්. මම ගෙවල් දොරවල් නඩත්තු කළේ නෑ. මං ගෙවල් දොර නඩත්තු කළේ නෑ. ගෙවල් දොරවල් හැදුවේ නෑ. මම එහෙම කළේ නෑ. මම කලේ මට ලැබෙන දේ පොදුවේ දීම. දැන් ඔබ දන්නා ඇති මහමෙවුනාවට දසවසරක් පිරීම නිමිත්තෙන් ඉසිවිතාල හදන්න අපි කල්පනා කළා ගැබිනි මාට්ටු විශේෂයෙන් මොකද ඒවට අවධානය නැති නිසා දැන් දැන්ට කෝටි එකමාරක් විදන් කරලා තියෙනවා මේ රත්නපුරී රෝහලේ වාට්ටු සංකීර්ණයක් අපි හදනවා උඩ තට්ටු යට තට්ටු දැන් ඒක හදාගෙන ඉවරේ විසක් වලට අපි විවෘත කරන්න හිතන් ඉන්නේ. ඉතින් අදේ මහත්තුරු කතා කරන් පස්සේ මං කෝ ලස්සනට මල් වවල ලස්සන ගාඩන් එකක් වගේ තියෙන්නේ. අපි දෙන්න ඉස්සෙල්ල ලස්සනට හදලා දෙන්න ඕනේ කිව්වා මොකද හේතුව ඈත දුගී දුප්පත් පවුල් වල අම්මලා තමයි බබාලා හම්බුනේ එතෙන්ට ඉන්නේ කිසි ಜಾති ભેදයක් නැහැ කුල ભેදයක් නැහැ ආගම් ભેදයක් නැහැ එතනට ඕන කෙනෙකුට පොදු පහසුකම්. හැබැයි විශේෂ එකක් අපි කරනවා. එතන පිළිම වහන්සේ තැම්පත් කළා අඟුලිමාල රහතන් වහන්සේ පිළිම සම්පත් කළා අඟුලිමාල පිරිතයි ඒක තේරුමයි ගලේ කොටලා අපි තැම්පත් කරනවා අම්මලාට ඒක කියවලා දරුවන්ට ආශිර්වාද කරගන්න. දැන් බලන්න හැම දෙයක්ම ත්‍යාග දැන් මම ත්‍යාග පුරුදු කරන නිසා අපට සම්බන්ධ බොහෝ පිරිස් ත්‍යාග පුරුදු කරනවා. මේ ත්‍යාගයේ හේනික අපි පුරුදු කරන්න ඕන එකක්. ඉතින් ඒ නිසා මේ ත්‍යාගය අපේ ජීවිතයට ගොඩාක් උපකාරී වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා සුමනා කියලා කුමාරි අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් හිටිය සුමනා බුදුරජාණන් වහන්සේට දානකට ආරාධනා කළා. දානි වන්දල ඉරුණන් පස්සේ ආවා භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. අගොට කමන්නේ නැද්ද කියලා. ආ කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම සීලවන්තයි. දෙන්නම ශ්‍රද්ධාවන්තයි. හැබැයි එක්කෙනෙක් දෙනවා අනිත් එක්කෙනා දෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්න මිය ගිහින් දෙවියන් අතර ඉපදුනොත් ඒගොල්ලන්ට මේ දීපු නොදීපු එකේ වෙනසක් තියෙයිද? සුමනා වෙනසක් තියෙනවා. දීපු නැති එක්කෙනාට වඩා දීපු එක්කෙනා දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය අධිපතිභාවයෙන් බබලනවා කියලා. ඊර්වසේ ඇව්වා එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඒ දෙදෙනා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආයෙත් වෙනස් මනුස්ස ලෝකෙට ආවොත් ඒ මනුස්ස ලෝකෙදි වෙනසක් තියනවද? තියනවා කිව්වා. අර දීපු එක්කෙනා නොදීපු එක්කෙනාට වඩා මිනිස් ආයුෂයෙන්, මිනිස් වර්ණයෙන්, මිනිස් සැපයෙන්, මිනිස් අධිපතිභාවයෙන් බබලනවා කියලා. ඊටවසම භාග්‍යතුන් වහන්සේ එතකොට මේ දෙදෙනා මහාන වුණොත්, පැවිදි වුණොත්, පැවිදි වුණාට පස්සෙත් වෙනසක් තියෙනවා. තියෙනවා කිව්වා. අර දීප් සංසාරේ දීපු එක්කෙනා නොදීපු එක්කෙනාට වඩා අග්‍ර වශයෙන් සීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ලබනවා කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ එතකොට මේ දෙන්නම ධර්මය අවබෝධ කළා නිවන් අවබෝධ කළොත් රහත් වුණොත් එතකොටත් වෙනසක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ සුමනා ඒකේනම් කිසිම වෙනසක් නැහැ. එතික් බලපන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනකොටම මේ සුමනාගේ කටින් පිට වුණා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ අලමේව දානනි ධාතු. එහෙනම් මේ දන් දීම කරන්න ඕන දෙයක් නෙමෙයි. අලමේව පුඤ්ඤානිකාතු මේ පින් කිරීම කළ යුතු දෙයක් නෙමෙයි. දේව භූතස්සේ උපකාරානි පුඤ්ඤානි දෙවියන්ගේ ලව උපන්නත් පිනනේ උපකාරී වෙනවා. මනුෂ්‍ය භූතස්සේ උපකාරානි පුඤ්ඤානි මිනිස්සුණත් උපකාරී වෙන්නේ පිනනේ. පබ්බ ජීතස්සේ උපකාරානි පුඤ්ඤානි පැවිදුණත් උපකාරී වන්නේ පිනනේ. එහෙම තමයි කිව්වේ. ඒව මේ තන්සුමනි. ඒව මේ තන්සුමනි. බුදුරජාණන් සම්මත කළ සෝනා ඒක හරියට හරි. ඒක එහෙම තමයි කියලා. එතකොට බලන්න පින්වත්නි මේ දීම දීම කියන එක අපි හරියට අපේ ජීවිතයට පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙන වෙලාවටත් දෙන්න නැති වෙලාවටත් දෙන්න කියනවා. නැති වෙලාවට චුට්ටක් දෙන්න කියනවා. තියෙන වෙලාවටත් දෙන්න කියනවා. ඉතින් දීම කියන එකට පුරුදු කරගත්තාම එයා දීමෙන් ලොකු සතුටක් ලබනවා. ඒ නිසා පින්වත්නි මේ දීම තමයි අපේ ජීවිතේට උපකාරී වන ඊළඟ එක. පරිත්‍යාගය. එතකොට ශ්‍රද්ධා, සීල, සෘත, ඡාග අමාරු එක. ප්‍රඥාව ප්‍රඥාව පිණිස අපිට යමක් කරන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවුරු හරි කිව්වොත් නුඹට උදේට හෙල්ල පාර 100කින් ආිනවා දවල්ට එල්ලපාර 100කින් අයිනවා. රාත්‍රියට එල්ලපාර 100කින් අයිනවා. අවුරුදු 100ක් ගත වුණ තැන නුඹට ප්‍රඥාව පහළ වී ආර්ය සත්‍ය අවබෝධ කරાવી කියලා කැමති වෙන්න කියනවා. ඒ හේතුව අර ප්‍රඥාවට පුළුවන් සත්‍ය අවබෝධය කළා එයාගේ දුක නැති කරන්න. ඒ නිසා මේ අපේ ජීවිත අපේ ජීවිතවල තියෙන විශේෂම උපකරණයක් තමයි ප්‍රඥාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගල්කට චූටි ගල්කට හතක් පොලිමට තිබ්බා. විශාල කන්දක් ඉස්සරහ. හිමාල පර්වතයේ ළඟ. අයව මහණෙනි මේ ගල්කට හත වගේ කී ගුණයක් විශාලද මේ පර්වතය? අනේ භාග්‍යතුන් වහන්සේ මේක අපිට ಗುಣ වශයෙන් ಗುಣ කරලා කියන්න බැහැ තරම්ම විශාලයි. මහණෙනි යම් කිසි කෙනෙක් අඩු ගණනේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සත්‍ය ඥානය ඇති කරගත්තොත් සෝතාපන්න වුණොත් එයා නැති කරන දුක මේ හිමාල පර්වතය වගේ. එයාට විඳින්න තියෙන දුක මේ ගල් කෙට හත වගේ. එයාගේ ආත්ම හත. දැන් බලන්න මේ වගේ උපමා කියමින් එදා බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ ඉන්දියාවේ ජම්බුද්වීපයේ සැරිසරමින් මිනිසුන්ට කිව් පණිවිඩය. එදා මිනිසා වේගෙන් අල්ලගත්තා. අද මිනිසාට කොතෙක් කිව්වත් මිනිසා ඒ සැක කරයි. කොතරම් වෙනසක්ද? ඉතින් ඒ නිසා මේක පින්වත්නි තේරුම් ගන්න අපිට තියෙන දුර්ලභ අවස්ථාව. මේ අවස්ථාව ගිලිහුණොත් අපිට හැමදේම මේ වගේ අවස්ථාවල් ලැබෙයි කියලා කියන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම ආරි ශක්ති කතාව නෑ. දැන් අපි ගත්තොත් ඔන්න එක යුගයක් තිබුණා පානදුරි හරිද මහවදන් යුගයක්. ඒ කාලේ අපි හරි සුන්දර ආස්වාදයක් වින්දා. මොකෙන්ද? බෝධි පූජා කවියෙන්. ජීවිත අවබෝධය පිළිබඳ පණිවිඩයක් ගියේ නෑ. ඊට පස්සේ යුගයක් ආවා සෝමහාමුදුරන්ගේ. ඒ යෝගී අපි යම්කිසි ජවයක් අපට ඇති වුණා හැබැයි උන්වහන්සේට වැරදුනා. ඊළඟට එන මහමෙවුනා යෝගී ආවා. මේකෙන් පණිවිඩයක් යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමටයි පුළුවන් නම් ඔබේ බුද්ධියව පාවිච්චි කරලා මේක තේරුම් ගන්න කියලා. හැබැයි මේක ඉන්ස්ටන්ට්ලි කරන්න බෑ. අපිට එකපාරට මේ වේගෙන් වේගෙන් එහෙම කඩේ ගිහිල්ලා බඩු ගන්නවා වගේ කරන්න බෑ. දැන් කෙනෙකුට ඇති වෙන්න පුළුවන් ආසාවක් සත්‍ය සාක්ෂාත් කිරීමේ සත්‍ය තේරුම් ගැනීම සත්‍ය අවබෝධ කිරීමේ ආසාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි යාට ඒ ආසාවට සරිලන හැකියාව නැහැ. එතකොට එයා හිතනවා එයාගේ හැකියාව පැත්තකින් දාලා එතන මම දැන් ධර්මය ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා මට තේරෙන්නේ නැහැ. මේකට වෙන මොකක් හරි පාරක් තියෙනවද දැන්? අන්න ආයෙ නොම ගන්නවා. ඇයි? මේ හැටි එහෙම වෙනකොට ඕනතනම දැන් තියෙනවා කියනවා ආයෙන්න සුමානෙන් අපි සෝවාන් කරන්න. දවස් 10න් මාර්ගඵල දෙන්න. ඒත් හිත දැන් මට මේ වැඩේ මෙතනින්වත් පට කරගන්න මෙතනින්වත් කරගන්න කියන මතයට එන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ හැම එකෙම අවුලක් වෙනවා. මේ නිසා එහෙම කොතනින්වත් කරන්න බෑ. ඒක තමා විසින්ම බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද? අත්තාහි අත්තනෝ නාතු තමා තමයි තමාගේ පිළිසරණ හදන කෙනා. කොහි නාතෝ පරෝසියා වෙනත් අන්‍ය වූ පිළිසරණක් හදන කෙනෙක් කොහෙන්ද? ඉතින් ඒ නිසා අපි ඒක තමා තමා පිළිසරණ කරගන්න ඕන කියන වචනේ අපිට හරියට තේරෙන්නේ නැහැ නේද? අපිට දැන් අපි අපි අපි හිතන්නේ හැමතිස්සෙම අපිට පිළිසරණ තියෙන කොහෙන්ද? අනුන්ගින් කියලා. අනු ඒකනේ මේ මේ ලෝකේ පුරා මහා ඇදහිලි ගොඩක් තියෙන්නේ. අපි හිතාගෙන ඉන්නේ මේ පිළිසරණ තියෙන්නේ අනුන්ගින් කියලා. දැන් අපි ගත්තොත් ඔන්න දැන් පසුගිය දවස්වල ඉන්දියාවේ තිබුණා සරස්වති පූජාව. හැම ඉස්කෝලයකටම අනිවාර්යයෙන්ම සරස්වති මූර්තියක් ගෙනහිලා පූජා කරනවා. කළා ඊට පස්සේ ඒක කොහේ හරි ඔය මඩවලකට දානවා. ඒ තුලින් ඉස්කෝල කුරුට්ටු ටික දැන් අපි අපි බුද්ධ ගායන තියෙනවා අපි බුද්ධ ඥානාශ්‍රම කියලා ඒකේ තේරුම බෝධි ඥානාසපුව බුද්ධ බුදු නෝනාසපුව ඒක ඉස්සරහා පාරමී ගමේ හිරිකඩ කොල්ලෝ ඒ කියන්නේ ඉස්කෝලේක යන්නේ නැහැ මේ චූටි කුරුල්ලෙක් දැක්කොත් කැටපොල්ලකින් විදලා මරලා උයන් කනවා. ගඟක මාළුවෙක් ඉන්නේ බෑල්ලගෙන මරන් කනවා. ඊළඟට කුරුල්ලෙකුට පියාඹන්න බෑ විදලා මරන් කනවා. ගහක ලේනෙකුට ඉන්න බෑ විදලා මරන් කනවා. මේ සරස්ති මූර්තිය තියාගෙන යනවා මේ කිය කියනවා මේ අපට නුවණ දෙන්නේ සරස්වතී දැනුම දෙන්නේ සරස්වති ඥානෙ දෙන්නේ සරස්වති කිය කියනවා මං අඬ ගිහුව කොල්ලෙක් මෙවරෙන් දැන් උඹට කොච්චර හම්බ වුණාද දැනුම උඹට මේ කැටපොල් එකකින් විදින දැනුමද සරස්වති දුන්නේ කියලා දැන් මංකෝ දැන් බලාපන් අපි සන්ඩේ ස්කූල් එකක් දාලා තියෙනවා ඇයි උඹලට එන්න බැරි දැන් බලන්න මේ ඇදහිීම කියන එකට මිනිස්සයා වේගෙන් යනවා ඥාන ගවේෂණයට යන්නේ නැහැ ඒක තමයි මේ මානසික ස්වභාවය. සතෙකු දැන් ඉන්දියාව තුළ මේ කුරුල්ලෙකුට කෑමක් දෙන්නේ නැහැ. එච්චර මිත්‍යා විශ්වාස. දැන් අපි හැමදාම උදේට මේ හාල් දානවා කුරුල්ලන්ට. දානකට ලොකු රංචුවක් කෙනවා දෙමලිච්චු. එතකොට මේ ගෙවල් වල දෙමලිච්ච දැක්ක ගමන් උගන්ලා තියෙන ගහලා මරන්න. මොකද හේතුව ඒ දෙමලිච්ච කෑ ගහන එක අසුබයි. දැන් බලන්න මේ මිත්‍යා විශ්වාස. එතකොට මේ වගේ මිත්‍යා විශ්වාස වලට මිනිස්සු යන්න ලේසියෙන් යනවා. හැබැයි ප්‍රඥාව පාවිච්චි කළා මිනිස්සු හිතන්න කල්පනා කරන්නේ ප්‍රඥාව පාවිච්චි කරන සමහරු කල්පනා කරනවා මම ප්‍රඥාව පාවිච්චි කරනවා කියලා. ප්‍රඥාව පාවිච්චි කරනවා කියලා කියන්නේ මොකද්ද? එයා එක්ක වෙන්නේ අර ඇතිස්ට් කෙනෙක් වෙනවා. එයා දෙවියන් මෙලව පරලොව කිසි දෙයක් පිළිගන්නේ නැහැ. එයා හිතන ඒක තමයි ප්‍රඥාව පිළිබඳ කොඩිය. එයා හිතන ඒක තමයි මේ එයාගේ තියෙන මේ විද්‍යානුකූල දැනුම. මොකද්ද ඒව ඔක්කොම බොරු. කවදාවත් එයාට ප්‍රඥාව දියුණු කරන්න බෑ. ප්‍රඥාව කියලා කියන්නේ යමක පවතින ඇත්ත ස්වභාවය නෝනෙන් විමසා බලන්න පුළුවන් හැකියාව. ඉතින් ඒක හරියටම කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ඥාණයෙන් උන්වහන්සේගේ දැනුමෙන් තමයි අද අපිට යම් කිසි කුසලයක් වඩා ගන්නව නම් වඩා ගන්න තියෙන්නේ. වෙන වෙන විදියක් නැහැ. දැන් අපි ගත්තොත් භාෂාවක මම නම් දකින්නේ ඔබ හිතන්න බලන්න භාෂාවක වටින්නේ ඒකෙන් මතු කරන අර්ථයද නැත්නම් ව්‍යාකරණයද? අර්ථය. දැන් අපි ගත්තොත් භාෂාවක් කතා කිරීම තුළ ඒ භාෂාව තුළින් යා ඉගෙන ගන්නවා නම් කුසල් මෙයයි අකුසල් මෙයයි කියලා. අන්නේ භාෂාව වටිනවා. අයියා දුර්ලභ දෙයක් අහනවා. ධර්මයේ මෙයයි අධර්මයේ මෙයයි කියලා අහනවා. අපි කොච්චර ලස්සනට උක්ත ආඛ්‍යාත ගලප ගලප කිව්වත් එතන නැත්තම් කුසල් ගැන කතාවක්. එතන නැත්තම් අකුසල් කුසල් පෙන්වා දෙන කතාවක්. ඒක භාෂාවෙන් පළක් නැහැ. මොකද අපේ ජීවිතේට උපකාරී වෙන ප්‍රධානම දෙයක් තමයි මේ කුසලය කියන්නේ. එතකොට මේ කුසලයේ වඩන්න පුළුවන් කුසලතාවය එයාට ඇති වෙන්නේ ප්‍රඥාව පාවිච්චි කිරීමෙන්. එතකොට ප්‍රඥාව පාවිච්චි කිරීමේදී පින්වතුනි හොඳට මතක තියාගන්න අපිට මේ ඒ කියන්නේ මේ ඉමෝෂනල් වෙලා හැඟීම් බර වෙලා ප්‍රඥාව ගන්න බෑ. ආ දැන් මට ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ මට ඉක්මනට මේ ඉක්මනට ඉක්මනට මේකෙන් ඈතට යන්න එහෙම තියෙන 아무තු හදිස්සි එහෙම ගන්න බෑ මේක මේක තියෙන්නේ ඒකට සීරුවෙන් අපි කියනවනේ නිකම්ම සීරුවෙන් හිමීට යමක් හොයලා බලන්න කියලා. අන්න ඒ වගේ නිකන් කලවල නැතුව සංසුන්ව හිමින් තේරුම් ගන්න බලන්න ඕනේ. එතකොට තමයි යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන්. මොකද අපේ බොහෝ විට අපට ප්‍රඥාව දියුණු කරගන්න තියෙන බාධාවක් තමයි අපේ හිතේ තියෙන ඇවිස්සීම. අපි ආසයි හැමතිස්සෙම අපිට යම් කිසි අවබෝධයක් ලබා ගන්නවා. එතකොට මේ ලබා ගන්න තියෙන ආසාව නිසා අපි කලබලෙන් තීරණ වලට එන්න බලනවා. ආ දැන් මේක කොහොමද? මේක කොහොමද? දැන් අපි ගත්ත පටිසමුපාදේ. ආ දැන් මේක මෙහෙම වෙන්න කොහොමද? මෙහෙම වෙන්න කොහොමද? අපි හිතනවා පට්පට් ගාලා එකපාරට අපිට මේක තේරුම් තේරුම් වෙලා යාවි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක අපි හිමීට කලබල නැතුව කරන්න ඕනේ. හිමි හිමි. එතකොට තමයි ටික ටික අපිට මේක තේරුම් ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. හැබැයි අපිට කියන්න බෑ කොයි විදිහකට කරන්න පුළුවන්ද කියලා. ලෝකේ තියෙන වර්තමානයේ ධර්මයේ මත නෙමෙයි. ලෝකේ කියන්නේ එසකනාසීදීකයි මනස. මේක තියෙන්නේ මායя මත. මායяගේ අතේ. කොටින්ම කියන්නේ දවසක් මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයිකට හිතුණා මේ බ්‍රහ්ම ජීවිතයේ තමයි සදාකාලික. මේක තමයි නිට්ටය. සදාකාලික සත්‍ය. මෙතනින් එහාට මේ ලෝක කිසි දෙයක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සුභග කියන වනාන්තරයේ සල්පක මුල වැඩ හිටියේ උන්වහන්සේට තේරුණා මේ බ්‍රහ්මයා මේක හිතනවා ඒක මෙයාට හිත සුපිනිස පවතින්නේ නැහැ කියලා. උන්වහන්සේ එතනින් නොපිනී ගියා බඹලු පහළ වුණා. උන්වහන්සේ දැකපු ගමන් අර බ්‍රහ්මයා කතා කරලා කියනවා හා නිදුකාණනි වඩින්න මෙතන තමයි සදාකාලික තැන. මෙතන තමයි නිත්‍ය තැන. මෙතන තමයි පරමාත්මය තියෙන්නේ. එතන බුදුරජාන් වහන්සේ ඒ බ්‍රහ්මයාට කියන බ්‍රහ්මය ඔබ වැරදි. මේක අනිත්‍යයි. මේක වෙනස් වෙනවා. මේක සදාකාලික නෑ. වෙන දෙයක් තියෙනවා. මේකෙන් නිදහස් වීමක් තියෙනවා. හැබැයි මේක නෙමෙයි. එතකොටම තව බ්‍රහ්මයෙක් කියනවා ඒ ශ්‍රමණය මේ බ්‍රහ්මයා කියන එක පිළිගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අමතන්නේ බ්‍රහ්මයාට නෙමෙයි. මාරයාට. මාරය නුඹ මේ බ්‍රහ්ම ලෝකෙත් නුඹේ වසඟයට ගත්ත නේද? නුඹේ හස්තගත හස්තගත කියන්නේ නුඹේ අතට හවුනා නේද බ්‍රහ්ම ලෝකෙත්. බ්‍රහ්ම ලෝකෙත් අතට වුණා නම් අපි පායට අහු වෙලා ඉන්නේ. පාගගෙන ඉන්නේ. බ්‍රහ්ම ලෝකේ ඉන්නේ අපේ නම් අපි ඉන්නේ පය යට. ඉතින් මිනිස කවදාවත් මේ මේ ධර්මයේ ඉගෙනගෙන ඉවිත් අපි තේරුම් ගන්න ඕන දේවල් තියෙනවා. කවදාවත් මේ මාහාර බලවේග වලට අභියෝග කළා, දෙවියන්ට බබුන්ට අභියෝග කළා. කවදාවත් අපිට මේ ලෝකේ යමක් තේරුම් ගන්න බෑ. කොටින්ම කියන්නේ තමන්ට තමන්ගේම දුර්වලතාවලට අභියෝග කරලා ජය ගන්නත් බෑ. එහෙම අභියෝග කරලා ජය ගන්න බෑ කවදාවත්. නියතමානීව පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේක තේරුම් අරගෙන අර ප්‍රඥාව ලබා ගැනීම පිණිස අපි මේ බුද්ධ දේශනාව ආසුරු කරගෙන අපේ කල්පනාව අපි යම්කිසි ප්‍රමාණයකට මෙහෙවන්න ඕනේ. අඩු ගණනේ සෝවාන් මාර්ගයටවත් තියෙන මම බොහෝ අයට කියන්නේ මේ කරුණ පහ ඇති කරගන්න මහන්සි ගන්න කියලා. මොකක්ද මේ පහ? ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඊට පස්සේ මම බොහෝ අයට කියන්නේ මනුස්ස ලෝකේ අතාරින්න කියලා. මිනිස් ලෝකෙට එන්න කල්පනා කරන්න එපා. ඒක බොරුවක්. ඒක විශ්වාස කරන්න එපා. ආ ඉස්සරහට තියෙන මිනිස්සුන්ගේ පිරිහීමමයි දිනුවන්නේ. අන්ත ඉස්සරහට එන මිනිස්සුන්ගේ ඇතුලේ එකක් පිටේ එකක් තියෙන්නේ. ඒ නිසා අනාගත ලෝකයේ දියුණුවක් නැහැ. හැබැයි පුළුවන් නම් මේ මනුස්ස ජීවිතය අවසන් වෙනකොට ඔබ මැරෙන එකට කර්මානුරූපව ඔබ උපදින එකට කර්මානුරූපව ඔබ උපදින්නේ චාතු මහරජකේ වේවා. තවතිසාවේ වේවා. යාමේ වේවා. නිම්මාන රතිව තුසිති වේවා. ආයමත් ඔබට අවස්ථාවක්. ආයමත් අවස්ථාවක් තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට ආයමත් අවස්ථාවක් තියෙනවා චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කිරීමට ආයමත් අවස්ථාවක් තියෙනවා කල්යාණ මිත්‍රයන් සේවනය කරන්න. හැබැයි ඔබ මේ ජීවිතයේදී ඒ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහ ඔබ දියුණු කරගෙන මැරුණොත් මරණ ඉස්සෙල් ඔබ දියුණු කරගත්තොත් නැත්නම් අවසාන කාලේ ඔබ ඒක පිහිටගෙන ඔබ මළොත් ඔබ උපදින්නේ සත්‍යයට සුදුසුකම් ඇතුවයි සත්‍ය තේරුම් ගැනීමට සත්‍ය දැකීමට සුදුසුකම් ඇතුවයි. මනුස්ස ලෝකෙට ඇවිල්ලා වැඩක් නැහැ බොරු වැඩක් ඒක. ඉස්සරහට මුකුත් නැහැ. අපි දන්නේ නැහැ කොහේ උපදීද කියලා නේ. මනුස්ස ලෝකෙ ඉන්දියාවේ උපදීද ලංකාවේ උපදීද අප්‍රිකාවේ උපදීද හයිටි වල උපදීද කවුද දන්නේ? අපි දන්නේ නැහැ. 아무ත් අපිට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ පහ ඇති කරගෙන අපි හැමදෙස්සම චේතනාව සකස් කළොත් මේ පහ නිසා මම තුසිත යනවා. එක මම තවතිසාව යනවා. මම යාමේ යනවා. එතකොට කුමක් නිසාද යන්නේ හේතුවක් නිසා. හේතුව මොකද්ද? සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගෙන සිටින. එතකොට මේ හේතු නිසා දෙවියන් අතට උපදිනවා. බුද්ධ දේශනා හොඳට අධ්‍යයනය කරාම පේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ තියෙන ඉලක්ක දෙකයි. එකක් තමයි මිනිස්යාට මේ ජීවිතේම නිවන අවබෝධ කරගන්න සැලැස්සීම. ඒකට ඒ කාලේ ගොඩාක් අය කැප වෙලා රහත් වුණා පිරිනොම් පෑවා. ඊළඟ එක තමයි සුගතිය උපදින්න සැලැස්සීම. ওই දෙක තමයි තියෙන්නේ. ඒ දෙක තේරුම් ගත්තොත් මේ බුද්ධ දේශනාවල තියෙන ඉලක්කය මේකයි කියලා. මොකද බුද්ධ දේශනා අවුරුදු 45 30 උන්වහන්සේ දේශනා කරපු දේශනාවල ඍජු සාරාංශය ගත්තොත් කොච්චරද? කරුණු දෙකයි මම දැක්කේ. එකක් තමයි නිවන අවබෝධ කරගන්න උදව් කිරීම අනිත් එක දෙවියන් අතර උපදින්න උදව් කිරීම. ওই දෙකෙන් බැහැර වෙලා නම් තියෙන්නේ ධර්මය. එතන බුද්ධ දේශනාවක් කතා කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේක තේරුම් ගන්න පින්වත්නි තේරුම් අරගෙන අපිට දුර්ලභ වූ ලොකු වාසනාවක් ඔබට මේ රටේ උපදින්න ලැබීම ධර්මයේ කතා කරන යුගයක ඊළඟට ලොකු වාසනාවක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘත වීම ඔබට ලොකු ආසනාවක් ඒක තේරෙන භාෂාවෙන් අහන්න ලැබීම සහ ඒක තේරුම් ගන්න ලැබීම ඔබේ භාෂාවෙන්. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් අපිට කොච්චර සත්‍යයට ආසාවෙන් සත්‍යයට වසීකృత වෙලා අපි වෙන රටක උපන්න කියලා. අපි හොය හොය ගිහිල්ලා විවිධාකාර බලිතවිල් අදහදාන්නේ. සත්‍ය මොළගෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ යථාර්ථය අපි තේරුම් අරගෙන අපි මේ හිතන්න අපි සීලු දිනාටම අපි සීලු දිනාම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කර ගන්නවා මේ ගෞතම බුද්ධ ශාසනය අපිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා